සරච්චන්ද්‍ර මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ මේ අහගෙන ඉන්නකොට මට හිතෙන දෙයක් දැන් අපිට කරන ලද කුසල් සහ තවමත් කරන්න බැරි වෙච්ච කුසල් පිළිබඳව අපි ඇහුවම අපිට ඇති වෙන සංසන්දනාත්මක හිතුවේ මේක මට කරන්න පුළුවන් වුණා මේ වගේ එකක් කරන්න තිබ්බනම් හොඳයි ඒත් බැරි වුණා වගේ ඒකෙත් අපේ හාමුදුරනේ අවසානයේ ගැඹුරෙන් කල්පනා කරනකොට ඒකත් සක්කාය දිට්ඨියත් එක්කම නේද බැඳෙන්නේ අපේ වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨියත් එක්ක වෙන්නත් පුළුවන්. ඊට එහා ගියේ ප්‍රඥාවකින් වෙන්නත් පුළුවන්. දැන් මමත්වයේ මුල් කරගෙන අනේ මට මේ කුසලයේ කරගන්න බැරි නම් මම කොහොම හරි කරන්න ඒ කුසල තෘෂ්ණාවෙන් අපිට එහෙම හිතෙන්නත් පුළුවන්. ඒ වගේම අපි නිවන් දකින්නට යන ගමනේදී නිවන සඳහා අවශ්‍ය සාධක මොනවාද කියලා විමසා බලනකොට යම් කෙනෙකුට ප්‍රඥාවෙන් දැනෙන්න පුළුවන් මේ මේ සාධක මම තාම උපදවාගෙන නැහැ. මේ කුසලතාවයන් මේ ගුණාංග තාම මගේ චිත්තසංතානයේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිලා නැති. එහෙනම් ඉදිරියේදී මම ඒවා කරගන්න ඕනේ. ඒවා කොහොම කරන්න ඕනේ? ඒ අර්ථයෙන් අපිට ඒක පේනෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කුසලය මම ඉදිරියේදී කරන්න ඕන කියන අදහස දිහා බලලා අපට කියන්න බෑ ඒ තනත්තා ඒක කියන්නේ සක්කාය දිට්ඨියෙන්මයි කියලා. අපිට ඒ ඒ අදහස මතුනේ කවර පදනමක් මතද කියලා ටිකක් විශ්ලේෂණය කරලා විමසලා බැලුවොත් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් ඒක ප්‍රඥා මූලික ආකල්පයක්ද එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය පදනම් කොටගත් තෘෂ්ණා මූලික ආකල්පයක්ද කියලා විමසන්න වෙන්නේ ඒකේ පදනම පසුබිම පරමාර්ථය මොකක්ද කියලා විමසලා බලන්න. එහෙම නැතුව අපිට මතු පිටින් බලලා එකවරම මේ සක්කාය දිට්ඨියයි මෙතන තියෙන්නේ කියලා එහෙම කියන්න බෑ බඳු තැනකදී. මොකද සමහර වෙලාවට ඒ කුසලය දැන් අපි හිතමු දැන් සීවලිහා මුදුරෝ සසර ගමනේ මහා ලාභී වෙන්නට ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වෙන්නට. එතකොට ඒ සසුනක බුදුහාමුදුරෝ පව ඒක අගේ කළා. අනිත් අයත් වැඩි පිරිසක් එක් කරගෙන දුෂ්කර පැත්තකට යනවා නම් සීවලිත් ඉන්නවද කියලා අහනවා. ඒ කියන්නේ ඒ ඒ ප්‍රාර්ථනාව නිකන් තෘෂ්ණා මූලික එකක් නෙමෙයි. ඒකේ යම් අවශ්‍යතාවයක් දෙනවා සසුනක් පවත්වන්න. එතකොට ඒ අවශ්‍යතාවය සපුරා ලීම සඳහා එහෙමනම් උන්වහන්සේ සසර ගමනේ දාන පාරමිතාව ගැන කැප වෙන්නට. එතකොට ඒ කැප වෙද්දී මට මේ පින්කම තවම කරන්න බැරි වුණා මේකත් කරගන්න ඕන කියලා හිතනවා නම් උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඉලක්ක කොටගෙන ඒ බඳු තැන්වලදී අපිට ඒක කොහොමවත් තෘෂ්ණා මූලිකයි කියලා කියන්න බෑ. අපේ හාමුදුරනේ අපේ හාමුදුරනේ කියපු අදහසත් එක්ක බැලුවම අර නිශ්චිත ඉලක්කයකට පැමිණීම කිව්වම හරියටම සෑහෙන ගැඹුරෙන් විශ්ලේෂණයක් කරගන්න ඕනේ කරන්ට තිබෙන කුසල් කියන එක මම හිතන්නේ ප්‍රඥා මූලිකවද තෘෂ්ණා මූලිකවද කියන එක මත නේද ඒක හරියි. මත ඒ ඉලක්කය හඳුනාගත්තොත් තමයි අපිට ගොඩාක් දේවල් පැහැදිලි කරගන්න පුළුවන්. ඒත් එහෙම නැති වෙච්ච හැම තැනකදීම අපි ගොඩක් වෙලාට තෘෂ්ණා මූලිකව තමයි මේ දේවල් කරන්නේ. ඒ අපේ මොකින් අපේ හාමුදුරුවෝ නිදුක් නිරෝගී වේවා පැහැදිලි. හොඳයි. දරවස්.